උපාලේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවාන් නාලන්දායන් විහෙරති පාවාරිකම්බ වනේ තේන කෝපන සමයේන නිගණ්ඨෝ නාත පුත්තෝ නාලන්දායන් පටිවසති මහතියා නිගණ්ඨ පරිසාය සන්ධින් අතකෝ දීඝ තපස්සේ නිගණ්ඨෝ නාලන්දායන් පින්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩ පාත පටික්ඛන්තෝ යේන පාවාරිකම්බ වනං යේන භගවා තේනුපසංඛමේ උපසංඛමිත්වා භගවතා සම්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං දීති සාරෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කෝ දීඝ තපස්සෙන් නිගණ්ඨං භගවා ඒතදවෝච සංවිජ්ජන්තේ කෝ තපස්සී ආසනානි සචේ ආකංකසේ නිසේදාති එවං වුත්තේ දීඝ තපස්සී නිගණ්ඨෝ අඤ්‍යතරන්නී චං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ දීඝ තපස්සින් නිගණ්ඨං භගවා ඒතදවෝච කතේ පන තපස්සේ නිගණ්ඨෝ නාත පුත්තෝ කම්මානි පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්‍යාති නකෝ ආඋසෝ ගෝතම ආකින්නන් නිගණ්ඨස්ස නාත පුත්තස්ස කම්මං කම්මන්තේ පඤ්ඤාසේතුම් දණ්ඩං දණ්ඩන්ති කෝ ආවුසෝ ගෝතම ආචින්නන් නිගණ්ඨස්ස නාතපුත්තස්ස පඤ්ඤාසේතුන්ති කතිපන තපස්සේ නිගණ්ඨෝ නාතපුත්තෝ දණ්ඩානේ පඤ්ඤාසේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ත පවත්‍යාති තීනිකෝ ආවුසෝ ගෝතම නිගණ්ඨෝ නාථපුත්තෝ දණ්ඩානේ පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා සේයති දම් කාය දණ්ඩං වචේ දණ්ඩං මනෝ දණ්ඩන්ති කිම්පන තපස්සේ අඤ්ඤ දේව කාය දණ්ඩං අඤ්ඤං වචේ දණ්ඩං අඤ්ඤං මනෝ දණ්ඩන්ති අඤ්ඤදේව ආවුස්සෝ ගෝතම කාය දණ්ඩං අඤ්ඤං වචේ දණ්ඩං අඤ්ඤං මනෝ දණ්ඩಂತಿ ඉමේ සම්පන තපස්සේ තෙන්නං දණ්ඩානං ඒවං පටිවිභත්තානං ඒවං පටේ විසිට්ඨානං කතමන් දණ්ඩං නිගණ්ඨෝ නාත පුත්තෝ මහා ශාවජ්‍ය තරං පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා යදිවා කාය දණ්ඩං යදිවා වචේ දණ්ඩං යදිවා මනෝ දණ්ඩන්ති ඉමේ සංකෝ ආවුසෝ ගෝතම තින්නං දණ්ඩානං ඒවං පටිවිබත්තානං ඒවං පටිවිසෙත්තානං කාය දණ්ඩං නිගණ්ඨෝනාත පුත්තෝ මහා ශාවජ්‍ය තරම් පඤ්ඤාපේති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නොතතා වචේ දණ්ඩං නොතතා මනෝ දණ්ඩಂತಿ කාය දණ්ඩಂತಿ තපස්සී වදේශී කාය දණ්ඩಂತಿ ආවුසෝ ගෝතම වදාමි කාය දණ්ඩಂತಿ තපස්සී වදේශී කාය දණ්ඩಂತಿ ආවුසෝ ගෝතම වදාමි කාය දණ්ඩන්ති තපස්සේ වදේශේ කාය දණ්ඩන්ති යෞසෝ ගෝතම වදාමීති ඉතිහ භගවා දීඝ තපස්සෙන් නිගණ්ඨං ඉමස්මින් කතාවත්තුස්මින් යාවතතිය කම්පතිච්ඡාපේසී එවං උත්තේ දීඝ තපස්සේ නිගණ්ඨෝ භගවන්තං ඒ සදවෝච සංඛනාවුසෝ ගෝතම පතිදණ්ඩානි පඤ්ඤා තේසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති නකෝ තපස්සී ආසින්නං තථාගතස්ස දණ්ඩං දණ්ඩන්ති පඤ්ඤාපේතුම් කම්මං කම්මන්ති කෝ තපස්සී ආසින්නං තථාගතස්ස පඤ්ඤාපේතුන්ති සංඛනාවුසෝ ගෝතම පතිකම්මානේ පඤ්ඤාතේසේ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති තීනිකෝ අහං තපස්සේ කම්මානේ පඤ්ඤාතේ මේ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා සේයතේදම් කාය කම්මං වචේ කම්මං මනෝ කම්මන්ති කිම්පනෞසෝ ගෝතම අඤ්ඤදේව කාය කම්මං අඤ්ඤං වචේ කම්මං අඤ්ඤං මනෝ කම්මන්ති අඤ්ඤදේව තපස්සේ කාය කම්මං අඤ්ඤං වචේ කම්මං අඤ්ඤං මනෝ කම්මන්ති ඉමේ සංපනෞසෝ ගෝතම තින්නම් කම්මානම් එවං පටිවිභත්තානං එවං පටිවිසෙට්ඨානං කතමං කම්මං මහා සාවජ්‍යතරං පඤ්ඤාපේසිප්පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා යදිවා කාය කම්මං යදිවා වචේ කම්මං යදිවා මනෝ කම්මන්තේ ඉමේ සංකෝ අහං තපස්සේ තෙන්නං කම්මානං ඒවං පටිවිභත්තානං ඒවං පටිවිසෙට්ඨානං මනෝ කම්මං මහා ශාවජ්‍යතරං පඤ්ඤාතේමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නොතතහා කාය කම්මං නොතතහා වචේ කම්මන්තේ මනෝ කම්මන්ති ආවුසෝ ගෝතම වදේශී මනෝ කම්මන්ති තපස්සේ වදාමි මනෝ කම්මන්ති ආවුසෝ ගෝතම වදේශී මනෝ කම්මන්ති තපස්සේ වදාමි මනෝ කම්මන්ති ආවුසෝ ගෝතම වදේශී මනෝ කම්මන්ති තපස්සේ වදාමි තේ ඉතිහදේ ගත පස්සේ නිගණ්ඨෝ භගවන්තං ඉමස්මින් කතාවත්තුස්මින් යාව සතියකම් පතිච්ඡපෙත්වා උත්ථායාසනායේන නිගණ්ඨෝ නාතපුත්තෝ තේනුපසංඛමේ තේන කෝපන සමයේන නිගණ්ඨෝ නාතපුත්තෝ මහතියා ගිහි පරිසාය සද්ධෙන් නිසින්නෝ හෝති බාලකිනියා උපාලේ ප්‍රමුඛාය අද්දසාකෝ නිගණ්ඨෝ නාථපුත්තෝ දීඝ තපස්සින් නිගණ්ඨං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන දීඝ තපස්සින් නිගණ්ඨං ඒතදවෝච හන්දපුතෝ නොත්වං තපස්සේ ආගච්ඡසේ දිවා දිවස්සාති ඊතෝ හිකෝ අහම් බන්තේ ආගච්ඡාමි සමනස්ස ගෝතමස්ස සම්තිකාතේ අහුපනතේ තපස්සේ සමනේන ගෝතමේන සද්ධින් කෝචි දේව කතා සල්ලාපෝති අහෝ කෝ මේ බන්තේ සමනේන ගෝතමේන සද්ධින් කෝචි දේව කතා සල්ලාපෝති යතහා කතං පනතේ තපස්සේ අහෝ සමනේන ගෝතමේන සද්ධින් කෝචි දේව කතා සල්ලාපෝති අතකෝ දීඝතපස්සේ නිගණ්ඨෝ යාවතකෝ අහෝසි භගවතා සද්ධින් කතා සල්ලාපෝ තං සබ්බන් නිගණ්ඨස්ස නාත පුත්තස්ස ආරෝචේසි එවං උත්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ දීඝ තපස්සෙන් නිගණ්ඨං ඒ තදවෝච සාධෝ සාධෝ තපස්සේ යතා සංසොතවතා ශාවකේන සම්මදේව සත්තෝ ශාසනං ආජානන්තේන ඒවමේවං දීග තපස්සිනා නිගණ්ඨේන සමනස්ස ගෝතමස්ස ව්‍යාකතං සිංහිසෝබති චවෝ මනෝ දණ්ඩෝ ඉමස්ස එවං ඕලාරිකස්ස කාය දණ්ඩස්ස උපනිදාය අත කෝ කාය දණ්ඩෝව මහා සාවජ්‍යතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නෝ තතහා වචී දණ්ඩෝ නෝ තතහා මනෝ දණ්ඩෝති එවං වොත්තේ උපාලේ ගහපතේ නිගණ්ඨං නාත පුත්තං ඒකදවෝච සාදු සාදු බන්තේ තපස්සී යථාතං සුතවතා ශාවකේන සම්මදේව සත්තු සාසනං ආජානන්තේන ඒවමේවං බදන්තේන තපස්සිනා සමනස්ස ගෝතමස්ස ව්‍යාකතං කිං හි සෝභතේ ඡවෝ මනෝ දණ්ඩෝ ඉමස්ස එවං ඕලාරිකස්ස කාය දණ්ඩස්ස උපනිදාය අතකෝ කාය දණ්ඩෝව මහා සාවජ්‍යතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නොතතහ වචේ දණ්ඩෝ නොතතහ මනෝ දණ්ඩෝ හන්දකාහං බන්තේ ගච්ඡාමි සමනස්ස ගෝතමස්ස ඉමස්මින් කතාවත්තුස්මින් වාදං ආරෝපෙස්සාමි සචේ මේ සමනෝ ගෝතමෝ තථා පතිට්ඨිතස්ස යථා බදන්තේන තපස්සේනා පතිට්ඨාපිතං සේයතහපි නාම බලවා පුරිසෝ දීඝ ලෝමිකං ඒලකං ලෝමේසු ගහෙත්වා ආකඩ්ඩේය පරිකඩ්ඩේය සම්පරිකඩ්ඩේය ඒවමේවාහං සමනං ගෝතමං වාදේන වාදං ආකඩ්ඩිස්සාමි පරිකඩ්ඩිස්සාමි සම්පරිකඩ්ඩිස්සාමි සේයතහපි නාම බලවා සොණ්ඩිකාකම්ම කරෝ මහන්තං සොණ්ඩිකා කිලංජම් ගම්භීරේ උදකරහදේ පක්ඛිපෙත්වා කන්නේ ගහෙත්වා ආකඩ්ඩේය පරිකඩ්ඩේය සම්පරිකඩ්ඩේය ඒව මේවාහං සමනං ගෝතමං වාදේන වාදම් ආකඩ්ඩිස්සාමි පරිකඩ්ඩිස්සාමි සම්පරිකඩ්ඩිස්සාමි සේයථාපිනාම බලවා ෂොණ්ඩිකා දුත්තෝ වාලං කන්නේ ගහෙත්වා ඕදුනේය නිද්දුනේය නිච්ඡෝදේය ඒවමේවාහං සමනං ගෝතමං වාදේන වාදං ඕදුනිස්සාමි නිද්දුනිස්සාමි නිච්ඡෝදෙස්සාමි සේයථාපිනාම කුංජරෝ සට්ඨිහායනෝ ගම්භීරං පොක්කරණින් ඕගා හෙත්වා ඡනදෝ විකන්නාම කීලිත ජාතං කීලති ඒවමේවාහං සමනං ගෝතමං ඡනදෝ විකං මඤ්ඤේ කීලිත ජාතං කීලිස්සාමි අණ්ඩචාහං බන්තේ ගච්ඡාමි සමනස්ස ගෝතමස්ස ඉමස්මින් කතාවත්තුස්මින් වාදං ආරෝපෙස්සාමි තී ගච්ඡ සංඝහපති සමනස්ස ගෝතමස්ස ඉමස්මින් කතාවත්තොස්මින් වාදං ආරෝපේහි අහං වාහි ගහපතේ සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේයං දීඝ තපස්සේ වානිගණ්ඨෝ ත්වං වාති එවං වුත්තේ දීඝ තපස්සේ නිගණ්ඨෝ නිගණ්ඨං නාත පුත්තං ඒතදවෝච නකෝ මේ සංබන්තේ රුච්ඡතේ යං උපාලි ගහපති සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේය සමනෝ හි බන්තේ ගෝතමෝ මායාවේ ආවට්ටනින් මායං ජානාති යාය අඤ්ඤති ධානං ශාවකේ ආවට්ඨේති තේ අට්ඨානං කෝ ඒකං තපස්සී අනවකාශෝ යං උපාලි ගහපති සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගච්ඡේය ථානංචකෝ ඒතං විජ්ජතියං සමනෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස ශාවකච්ඡං උපගච්ඡේය ගච්ඡේත්වං ගහපති සමනස්ස ගෝතමස්ස ඉමස්මින් කතාවත්තුස්මින් වාදං ආරෝපේහි අහං වාහි ගහපති සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේයම් දීඝ තපස්සේවා නිගණ්ඨෝ ත්වං වාසී ဒုတိယံ පිකෝ පේයාලම් දීඝතපස්සේවා නිගණ්ඨෝ ත්වං වාසීත් අතියම් පිකෝ දීඝතපස්සේ නිගණ්ඨෝ නිගණ්ඨං නාත පුත්තං ඒ තදවෝච නකෝ මේ සංභන්තේ රුච්ඡති යං උපාලි ගහපති සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේය සමනෝහි බන්තේ ගෝතමෝ මායාවී ආවට්ඨනින් මායං ජානාති යායේ අඤ්ඤ තිත්‍යානං ශාවකේ ආවට්ඨේති අට්ඨානං කෝයේතං තපස්සේ අනවකාශෝයන් උපාලිගහපති සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපදච්චේය තානං චකෝ ඒතං විද්‍යති යං සමනෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස ශාවකත්තං උපගච්ඡේය ගච්ඡේතං ගහපති සමනස්ස ගෝතමස්ස ඉමස්මින් කතාවත්තුස්මින් වාදං ආරෝපේහි අහං වාහි ගහපති සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේයම් දීඝ තපස්සේවා නිගණ්ඨෝ ත්වං වාති එවං භන්තේති කෝ උපාලේ ගහපති නිගණ්ඨස්ස නාත පුත්තස්ස පටිසුත්වා උත්ථායාසනා නිගණ්ඨං නාත පුත්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන පාවාරිකම්බවනං යේන භගවාතේන උපසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ උපාලේ ගහපති භගවන් සංඝේ සදවෝච ආගමානුක්විද බන්තේ දීඝ තපස්සේ නිගණ්ඨ හෝති ආගමාක්වද ගහපති දීඝ තපස්සේ නිගණ්ඨ හෝති අහුපනතේ බන්තේ දීඝ තපස්සේනා නිගණ්ඨේන සද්ධින් කෝචි දේව කතා සල්ලාපෝති අහෝ කෝ මේ ගහපති දීඝ තපස්සේනා නිගණ්ඨේන සද්ධින් කෝචි දේව කතා සල්ලාපෝති යතහා කතං පනතේ බන්තේ අහෝ දීඝ තපස්සිනා නිගණ්ඨේන සද්දිම් කෝචි දේව කතා සල්ලාපෝති අතකෝ භගවා යාවතකෝ අහෝසි දීඝ තපස්සිනා නිගණ්ඨේන සද්දින් කතා සල්ලාපෝත් සංසබ්බං උපාලිස්ස ගහපතිස්ස ආරෝචේසී එවං වුත්තේ උපාලිගහපතේ භගවන්තං ඒතදවෝච සාදු සාදු බන්තේ තපස්සී යථාතං සුතවතා ශාවකේන සම්මදේව සත්තු සාසනං ආජානන්තේන ඒවමේවං දීඝ තපස්සිනා නිගණ්ඨේන භගවතෝ ව්‍යාකතං කිං හේ සෝබති කවෝ මනෝ දණ්ඩෝ ඉමස්ස එවං ඕලාරිකස්ස කාය දණ්ඩස්ස උපනිදාය අතකෝ කාය දණ්ඩෝව මහා සාවජ්‍යතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නෝ තථාවචේ දණ්ඩෝ නෝ තථා මනෝ දණ්ඩෝ සචේකෝ ත්වංගහපතේ සච්චේ පතේ ධාය මන්තේයාසේ සියානෝ එත්ත කතා සල්ලාපෝති සච්චේ අහං බන්තේ පතිට්ඨාය මන්තෙස්සාමි හෝතුනෝ එත්ත කතා සල්ලාපෝති සංකින් මඤ්ඤසි ගහපති ඉදස්ස නිගණ්ඨෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හගිලානෝ සීතෝදක පටික්ඛිතෝ උන්හෝදක පටිසේවී සෝසීතෝදකම් අලබමානෝ කාලං කරෙය්‍ය ඉමස්ස පනගහපදිනි ගණ්ඨ හෝනාත පුත්තෝ කත්තෝපපත්තිම් පඤ්ඤාපේති තී අත්තිබන්තේ මනෝ සත්තා නාම දේවාත් සත්තසෝ උපපජ්ජති තං කිස්ස හේතු අසුහි බන්තේ මනෝ පටිබද්ධෝ කාලං කරෝති තී ගහපතේ ගහපතේ මනසිකරිත්වා කෝ ගහපතේ ව්‍යාකරෝහි නකෝතේ සන්දේයතේ පුරිමේන වා පච්චිමං පච්චිමේන වා පුරිමං භාසිතා කෝපනතේ ගහපති ඒසා වාචා සච්චේ අහං බන්තේ පතිට්ඨාය මන්තස්සාමි හෝතුනෝ එත්ත කතා සල්ලාපෝති කිංචාපි බන්තේ භගවා ඒවමාහ අත කෝ කාය දණ්ඩෝව මහා ශාවජ්‍යතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නොතතහ වචී දණ්ඩෝ නොතතහ මනෝ දණ්ඩෝති තංකින් මඤ්ඤසි ගහපති ඉදස්සනි ගණ්ඨෝ චතු යාම සංවර සංවතෝ සබ්බ වාරි වාරිතෝ සබ්බවාරි යුතෝ සබ්බවාරි දුතෝ සබ්බවාරි පුටෝ සෝ අබික්ඛ මන්තෝ පටික්ඛ මන්තෝ බහෝ කුද්දකේ පානේ සංඝාතං ආපාදේති ඉමස්ස බනගහපදි නිගණ්ඨ හෝනාද පුත්තෝ කං විපාකං පඤ්ඤාසේති තේ අසඤ්ඤේතනිකං භන්තේ නිගණ්ඨෝ නාත කුත්තෝ නෝ මහාශාවජ්ජම් පඤ්ඤාපේතේති සචේපන ගහපති චේතේති මහාශාවජ්ජං බන්තේ හෝසීති චේතනං පන ගහපති නිගණ්ඨෝ නාත කුත්තෝ තිස්මින් පඤ්ඤාපේතේති මනෝ දණ්ඩස්මින් බන්තේති ගහපති ගහපති මනසිකරේत्वा කෝ ගහපති ව්‍යාකරෝහි නකෝතේ සන්දීයති පුරිමේන වා පච්චිමං පච්චිමේන වා පුරිමං භාසිතා කෝපනතේ ගහපති ඒසා වාචා සච්චේ අහං බන්තේ පතිත්ථාය මන්තෙස්සාමි හෝතුනෝ එත්ත කතා සල්ලාපෝති කිංචාපි බන්තේ භගවා ඒවමාහ අතකෝ කාය දණ්ඩෝව මහා සාවජ්‍යතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නෝ තතහ වචී දණ්ඩෝ නෝ තතහ මනෝ දණ්ඩෝති තංකින් මඤ්ඤසි ගහපති අරන්නාලන්දා ඉද්ධාචේව පිතාච බහුජන ආකින්න මනුස්සාති එවං බන්තේ අයං නාලන්දා ඉද්ධාචේව පේතාච බහුජනා ආකින්න මනුස්සාති සංකින් මඤ්ඤසි ගහපති ඉද පුරිසෝ ආගච්ඡේය උක්ඛිතාසිකෝ සෝ එවං වදෙය්‍ය අහං යාවතිකා ඉමිස්සා නාලන්දාය පානාත් තේ ඒකේන කනේන ඒකේන මුහුත්තේන ඒකමංශ කලං ඒකමංශ පුඤ්ජං කරිස්සාමේති තංකින් මඤ්ඤසි ගහපති පහෝති නකෝසෝ පුරිසෝ යාවතිකා ඉනිස්සානාලන්දාය පානාතේ ඒකේන කනේන ඒකේන මොහොත්තේන ඒකමංශ කලං ඒකමංශ පුඤ්ජං කාතුන්ති දස විභන්තේ පුරිසා වේසම්පි පුරිසා තින්සම්පි පුරිසා චත්තාරේ සම්පි පුරිසා පඤ්ඤා සම්පි පුරිසා නප්පහොන්ති යාවතිකා ඉනිස්සානාලන්දාය පානාතේ ඒකේන කනේන ඒකේන මුහොත්තේන ඒකමංස කලං ඒකමංස පුඤ්ජං කාතුම් කිං හි සෝබයති ඒකෝ චවෝ පුරිසෝති සංකින් මඤ්ඤසි ගහපති ඉදාලච්ඡය සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඉද්ධිමා චේතෝව සිප්පත්තෝ සෝ එවං වදෙය්‍ය අහං ඉමං නාලන්දං ඒකේන මනෝපදෝසේන බස්මං කරිස්සාමි තේ තංකින් මඤ්ඤසි ගහපති පහෝතිනුකෝ සෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඉද්ධිමා චේතෝව සිප්පත්තෝ ඉමන්නාලන්දං ඒකේන මනෝපදෝසේන බස්මං කාතුන්ති දසති බන්තේ නාලන්දා වේසතිම්පි නාලන්දා තින්සම්පි නාලන්දා චත්තාරේ සම්පිනාලන්දා පඤ්ඤා සම්පිනාලන්දා පහෝති සෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ඉද්ධිමා චේතෝව සිප්පත්තෝ ඒකේන මනෝපදෝසේන බස්මං කාතුම් කිං හි සෝභති ඒකා චවානාලන්දාති ගහපති ගහපති මනසි කරිත්වා කෝ ගහපති ව්‍යාකරෝහි නකෝ තේ සන්ධියති පුරිමේන වා පච්චිමං පච්චිමේන වා පුරිමං භාසිතා කෝපනතේ ගහපති ඒසා වාචා සච්චේ අහං බන්තේ පතිට්ඨාය මන්තේ සාමේ හෝතුනෝ එත්ථ කථා සල්ලාපෝති කිංචාපි භන්තේ භගවා ඒවමාහ අත කෝ කාය දණ්ඩෝව මහා ශාවජ්‍යතරෝ පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නොතතහ වචේ දණ්ඩෝ නොතතහ මනෝ දණ්ඩෝති තංකින් මඤ්ඤසි ගහපති සුතන්තේ දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ජාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤ භූතන්ති එවං බන්තේ සුතං මේ දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ජාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤ භූතන්ති තං කිං මඤ්ඤසේ ගහපතේ කිංචිතේ සුතං කේනතං දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ජාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤ භූතන්ති සුතං මේතං භන්තේ ඉසේනං මනෝපදෝසේන තං දණ්ඩකාරඤ්ඤං කාලිංගාරඤ්ඤං මෙජ්ජාරඤ්ඤං මාතංගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤ භූතන්ති ගහපති ගහපති මනසි කරෙත්වා කෝ ගහපති ද්‍යාකරෝහි නකෝතේ සන්ධේයති පුරිමේනවා පච්චිමං පච්චිමේනවා පුරිමං භාසිතා කෝ පනතේ ගහපති ඒසා වාචා සච්චේ අහං බන්සේ පතිට්ඨාය මන්තේ සාමි හෝතුනෝ එත්ත කතා සල්ලාපෝති පුරිමේනේ වාහං බන්සේ ඕපම්මේන භගවතෝ අස්සමනෝ අබිරද්දෝ අපිචාහං ඉමානි භගවතෝ විචිත්‍රානි පඤ්ඤ පටිභානානි සෝතුකාමෝ ඒවාහං භගවන්තං පච්චනේ කාසබ්බං අමඤ්ඤිස්සං අබේක්ඛන්තං බන්තේ අබේක්ඛන්තං බන්තේ සේයතාපි බන්තේ නික්කොජ්ජිතං වා උක්කොජ්ජේය පටිච්ඡන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාසේල පඤ්ඤෝ සන්ධාරේය චක්කුමන්සෝ රූපානි දක්ඛින්තේ තේ ඒවමේවන් භගවතා අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අනවිච්ඡකාරං කෝ ගහපති කරෝහි අනවිච්ඡකාරෝ තුම්හාදිසානං ඥාත මනුස්සානං සාදු හෝතේති ඉමිනා පහං බන්තේ භගවතෝ ධීයෝ සෝමත්ථාය අච්චමනෝ අබිරද්ධෝ යං මං භගවා ඒවමාහ අනුවිච්ඡකාරං කෝ ගහපති කරෝහි අනුවිච්ඡකාරෝ තුම්හාදිසානං ඥාතමනුස්සානං සාධෝ හෝති තී මං හිබන්තේ අඤ්ඤතිත්‍ත්‍යා ශාවකං ලැබෙත්වා කේවල කප්පන් ආනන්දං පඨාකං පරිහරෙය්‍යොං උපාලේ අම්හාකං ගහපති ශාවකත්වෝ පගතෝති අත ච පනමං භගවා ඒවමාහ අනුවිච්ඡකාරං කෝ ගහපති කරෝහි අනුවිච්ඡකාරෝ තුම්හාදිසානං ඥාතමනුස්සානං සාධෝ හෝති තී ඒසාහම් භන්තේ ဒ ුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භගවා ධාරේසු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති දීඝ රත්සං කෝතේ ගහපතේ නිගණ්ඨානං ඕපාන භූතං කුලං යේන නේසං උපගතානං පින්ඩ කණ්ඩාතබ්බං මඤ්ඤේයාසීති ඉමිනා පහං බන්තේ භගවතෝ භීයෝ සෝමත්තාය අත්තමනෝ අබිරද්දෝ යං මං භගවා ඒවමාහ දීඝරත්තං කෝතේ ගාපතේ නිගණ්ඨානං ඕපාන භූතං කුලං යේන නේසං උපගතානං පිණ්ඩකං දාසබ්බං මඤ්ඤේයාසීති සුතම්මේ සංබන්තේ සමනෝ ගෝතමෝ ඒවමාහ මය්‍යමේව දානං දාසබ්බං නාඤ්ඤේ සන්දානං දාසබ්බං මය්යමේව ශාවකානං දානං දාතබ්බං නාඤ්ඤේ සංශාවකානං දානං දාතබ්බං මය්යමේව දෙන්නං මහප්ඵලං නාඤ්ඤේ සං දෙන්නං මහප්ඵලං මය්යමේව ශාවකානං දෙන්නං මහප්ඵලං නාඤ්ඤේ සංශාවකානං දෙන්නං මහප්ඵලන්ති අසච පනමං භගවා නිගණ්ඨේසු පිදානේ සමාදපේති අපිච බන්තේ මය මෙත්ත කාලං ජානිස්සාම ඒසහං බන්තේ තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අතකෝ භගවා උපාලිස්ස ගාපතිස්ස ආනුපොබ්බේ කතං කතේසී සේයතේදම් දාන කතං සීල කතං සග්ග කතං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ චානි සංසම්පකාසේති යදා භගවා අඤ්ඤාසේ උපාලින්ඝහපතින් කල්ලචිත්තං මුදුචිත්තං විනේවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං අත යා බුද්ධානං සාමුක්ඛංසිකා ධම්මදේශනා තං පකාසේති දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං සේයථාපි නාම සුද්ධං වත්තං අපගත කාලකං සම්මදේව රජනං පතිගන්හෙය්‍ය ඒවමේවං උපාලිස්ස ගහපතිස්ස තස්මින් ඒව ආසනේ විරජං වේතමලං ධම්මචක්ඛුන් උදපාදී යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති අතකෝ උපාලිඝාපතේ දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල්හ ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සද්ධෝ ශාසනේ භගවන්තං ඒතදවෝච හන්දච දානිමයන් බන්තේ ගච්ඡාම බහුකිච්ඡාමයන් බහුකරණීයාති යස්ස දානි ත්වං ගහපති කාලං මඤ්ඤසීති අතකෝ උපාලි ගහපති භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන සකන්නිවේසනන්තේන උපසංකමේ උපසංකමේत्वा දෝවාරිකං ආමන්තේසේ අජ්ජතග්ගේ සම්මදෝවාරික ආවරාමේ ద్వාරං නිගණ්ඨානං නිගණ්ඨේනම් අනාවට්ඨං ద్వාරං භගවතෝ භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානං උපාසිකානම් සචේකෝචි නිගණ්ඨෝ ආගච්ඡති තමේනම් ත්වං ඒවං වදෙය්‍යාසේ තිත්ථ බන්තේ මාපාවිසේ අජ්ජතග්ගේ උපාලිගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝ ආවටන් ద్వාරං නිගණ්ඨානං නිගණ්ඨේනම් අනාවටන් ద్వාරං භගවතෝ භික්ඛූනම් භික්ඛුනේනම් උපාසකානං උපාසේකානං සචේතේ භන්තේ පින්ඩ කේන අත්තෝ එත්තේවතිට්ඨ එත්තේවතේ ආහාරිස්සන්තේති එවං බන්තේති කෝ දෝවාරිකෝ උපාලිස්ස ගහපතිස්ස පච්චස්සෝසි අස්සෝසිකෝ දීඝ තපස්සේ නිගණ්ඨෝ උපාලිකිර ගහපති සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝති අතකෝ දීඝ තපස්සේ නිගණ්ඨෝ යේන නිගණ්ඨෝ නාත පුත්තෝ තේන උපසංකමේ උපසංකමිත්වා නිගණ්ඨං නාත පුත්තං ඒතද වෝච සුතං මේතං භන්තේ උපාලිකිර ගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝති අට්ඨානං කෝයේ තං තපස්සී අනවකාසෝ යං උපාලි ගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගච්ඡේය ථානංච කෝ ඒතං විජ්ජති යං සමනෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස ශාවකත්තං උපගච්ඡේයාති ဒုတိယံ පි කෝ තේයාලං තතියම් පි කෝ දීඝතපස්සේ නිගණ්ඨෝ නිගණ්ඨං නාත පුත්තං ඒසදවෝච සුතම්මේ සම්භන්තේ උපාලිකිර ගහපති සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝති අට්ඨානං කෝයේ තං තපස්සේ අනවකාසෝයන් උපාලි ගහපති සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගච්ඡේය ථානං ච කෝ ඒතං විජ්ජති යං සමනෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස ශාවකත්තං උපගච්ඡේයාති හන්දචාහං බන්තේ ගච්ඡාමි යාවජානාමි යදිවා උපාලි ගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝ යදිවානෝති ගච්ඡතං තපස්සේ ජානාහි යදිවා උපාලි ගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝ යදිවානෝති අතපෝ දීඝතපස්සේ නිගණ්ඨෝ යේන උපාලිස්ස ගහපතිස්ස නිවේසනන්තේන උපසංඛමි අද්දසාකෝ දෝ ආරිකෝ දීඝතපස්සෙන් නිගණ්ඨං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන දීඝතපස්සෙන් නිගණ්ඨං ඒතදවෝච තිට්ඨ භන්තේ මා පාවිසේ අජ්‍යතග්ගේ උපාලිගාපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝ ආවටන් ద్వාරං නිගණ්ඨානං නිගණ්ඨේනම් අනාවටන් ద్వාරං භගවතෝ දෙක්ඛෝනම් දෙක්ඛුනේනම් උපාසකානං උපාසිකානම් සචේතේ බන්සේ පිණ්ඩකේන අත්තෝ එත්තේව තිට්ඨ එත්තේවතේ ආහරිස්සන්තේතේ न मे आउषो पिण्डकेन अत्सोति वत्वात् ततो पटिनिवर्तित्वा येन निघण्टो नाथ पुत्रो तेनुपशङ्कमे उपशङ्कमित्वा निघण्टम् नाथ पुत्तम् एतदवोच सत्यङ्गेव को भन्तेऽयम् उपालिगहपति समनस्स गोतमस्स शावकत्तम् उपगतो एताम् को ते अहम् भन्ते नालत्थम् නකෝ මේ සම්බන්තේ රුච්චතියං උපාලි ගහපති සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපෙය්‍ය සමනෝ හිබන්තේ ගෝතමෝ මායාවී ආවට්ඨනින් මායං ජානාති යාය අඤ්ඤතිත්‍යානං ශාවකේ ආවට්ඨේති තී ආවට්ඨෝ කෝතේ බන්තේ උපාලි ගහපති සමනේන ගෝතමේන ආවට්ඨනියා මායායාති අට්ඨානං කෝ ඒතං තපස්සේ අනවකාශෝයන් උපාලි ගහපති සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගච්ඡේය ඨානංච කෝ ඒතං විජ්ජතියං සමනෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස ශාවකත්තං උපගච්ඡේයාති द्वितीयम्पि को पेह्यालम् तृतीयम्पि को दीर्घतपस्ये निगण्ठो निगण्ठम् नाथ पुत्तम् एतदवोच सत्यम् एव को भन्ते यम् उपालिगहपति समनस्य गोतमस्य शावकत्तम् उपगतो एतम् को ते अहम् भन्ते नालत्तम् न को मे सङ्भन्ते रुच्यति यम् उपालिगहपति සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේය සමනෝ හි බන්තේ ගෝතමෝ මායාවේ ආවට්ටනින් මායං ජානාති යාය අඤ්ඤතිත්‍යානං ශාවකේ ආවට්ඨේති තී ආවට්ඨෝ කෝතේ බන්තේ උපාලි ගහපති සමනේන ගෝතමේන ආවට්ඨනියා මායායාති අට්ඨානංකෝ ඒතං තපස්සේ අනවකාශෝයන් උපාලි ගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගච්ඡේය ඨානංචකෝ ඒතං විජ්ජතියං සමනෝ ගෝතමෝ උපාලිස්ස ගහපතිස්ස ශාවකත්තං උපගච්ඡේය හන්ද චාහං තපස්සේ ගච්ඡාමි ආය සාමඤ්ඤේව ජානාමි යදිවා උපාලි ගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝ යදිවානෝති අතකෝ නිගණ්ඨෝ නාත පුත්තෝ මහතියා නිගණ්ඨ පරිසාය සද්ධින් යේන උපාලිස්ස ගහපතිස්ස නිවේසනන්තේන උපසංකමේ අද්දසාකෝ දෝවාරිකෝ නිගණ්ඨං නාත පුත්තං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන නිගණ්ඨං නාත පුත්තං ඒතදවෝච තිට්ඨ භන්තේ මා පාවිසේ අජ්ජතග්ගේ උපාලිගහපතේ සමනස්ස ගෝතමස්ස ශාවකත්තං උපගතෝ ආවටන් ద్వාරං නිගණ්ඨානං නිගණ්ඨේනං අනාවටන් ద్వාරං භගවතෝ භික්ඛූනම් භික්ඛුනේනම් උපාසකානං උපාසිකානං ශචේතේ වන්තේ පිණ්ඩකේන අත්තෝ එත්තේව තිට්ඨ එත්තේවතේ ආහාරිස්සන්තේ තේන හි සම්මදෝ වාරික යේන උපාලි ගහපති තේන උපසංකම උපසංකමිත්වා උපාලින් ගහපතින් ඒවන් වදේහි නිගණ්ඨෝ බන්තේ නාථ පුত্তෝ මහතියා නිගණ්ඨ පරිසාය සද්ධින් බහිද්වාර කොට්ටකේටිතෝ සෝතේ දස්සන කාමෝති එවං භන්තේති කෝ දෝවාරිකෝ නිගණ්ඨස්ස නාතපොත්තස්ස පටිසුත්වා යේන උපාලිගහපතේ තේනොපසංඛමේ උපසංඛමෙත්වා උපාලින් ගහපතෙන් ඒතදවෝච නිගණ්ඨෝ භන්තේ නාතපුත්තෝ මහතියා නිගණ්ඨ පරිසාය සද්ධින් බහිද්වාර කොට්ටකේ තිතෝ සෝතේ දස්සන කාමෝති තේන හි සම්මදෝ වාරික මජ්ජිමාය ద్వාරශාලාය ආසනානේ පඤ්ඤාතේහි තේ එවං බන්තේති කෝ දෝ වාරිකෝ උපාලිස්ස ගහපටිස්ස පටිසුත්වා මජ්ජිමාය ద్వාරශාලාය ආසනානේ පඤ්ඤාපෙත්වා යේන උපාලි ගහපතේ තේනුපසංකමේ උපසංඛමිත්වා උපාලිංගහපතින් ඒතද වෝච පඤ්ඤත්තානි කෝතේ බන්තේ මජ්ක්‍ධිමාය ద్వාරශාලාය ආසනානි යස්සදානි කාලං මඤ්ඤසීති අතකෝ උපාලිගහපති යේන මජ්ක්‍ධිමා ద్వාරශාලා තේනුපසංඛමේ උපසංඛමිත්වා යං තත්ත ආසනං අග්ගංච සෙට්ඨංච උත්තමංච පනේතංච තත්ත නිසේදෙත්වා දෝවාරිකං ආමන්තේසේ තේනහි සම්ම දෝවාරික යේන නිගණ්ඨෝ නාත පුත්තෝ තේන උපසංඛම උපසංඛමිත්වා නිගණ්ඨං නාත පුත්තං එවං වදේහි උපාලි භන්තේ ගහපති ඒවමාහ කවිස කිර භන්තේ සචේ ආකංකසේති එවන් භන්තේති කෝ දෝවාරිකෝ උපාලිස්ස ගහපතිස්ස පටිසුත්වා යේන නිගණ්ඨෝ නාත පුත්තෝ තේනුපසංඛමේ උපසංඛමිත්වා නිගණ්ඨං නාත පුත්තං ඒතදවෝච උපාලේ භන්තේ ගහපති ඒවමාහ පවිසකිර බන්තේ සතේ ආකංකසේති අතකෝ නිගණ්ඨෝ නාථපුත්තෝ මහතියා නිගණ්ඨ පරිසාය සද්ධින් යේන මජ්ක්‍ධිමා ద్వාර ශාලා තේනොපසංකමේ අතකෝ උපාලිගහපතේ යං සුදම් පොබ්බේව යතෝ පස්සතේ නිගණ්ඨං නාථ පුත්තං දෝරතෝව ආගච්ඡන්තං දිස්වානතතෝ පච්චුගන්්වා යන්තත්ථාසනං අග්ගංච සෙට්ඨංච උත්තමංච පනේතංච තං උත්තරා සංඝේන පමජ්ජිත්වා පරිග්ගහෙත්වා නිසේදාසේති සෝදානියන්තත්ථ ආසනං අග්ගංච සෙට්ඨංච උත්තමංච පනේතංච තත්ථ සාමන්නිසේ දෙත්වා නිගණ්ඨං නාත පුත්තං ඒතද වෝච සංවිජ්ජන්තේ කෝ බන්තේ ආසනානේ සතේ ආසංඛසේ නිසේදාති එවං උත්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ උපාලිංගහ පතින් ඒතද වෝච උම්මත්තෝ සිත්වං ගහපති දත්තෝ සිත්වං ගහපති ගච්ඡාමහං භන්තේ සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපෙස්සාමීති ගන්්වා මහතාසේ වාද සංඝාටේන පටිමොක්ඛෝ ආගතෝ සේයථාපි ගහපති පුරිසෝ අණ්ඩහාරකෝ ගන්්වා උබ්බතේහි අණ්ඩේහි ආගච්ඡේය සේයථාපි වාපන ගහපති පුරිසෝ අක්ඛාරකෝ ගන්්වා උබ්බතේහි අක්ඛේහි ආගච්ඡේය ඒවමේව කෝත්වං ගහපති ගච්ඡාමහං භන්සේ සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපෙස්සාමීති ගන්්වා මහතාසේ වාද සංඝාටේන පටිමුක්ඛෝ ආගතෝ ආවට්ඨෝ සිකෝ ත්වං ගහපතේ සමනේන ගෝතමේන ආවට්ඨනියා මායායාති බද්දිකා භන්තේ ආවට්ඨනේ මායා කල්යාණේ භන්තේ ආවට්ඨනේ මායා පියාමේ භන්තේ ඥාතිශාලෝහිතා ඉමාය ආවට්ඨනියා ආවට්ඨේයුම් ප්‍රියානම්ති මේ අස්ස ඥාතිසාලෝ හිතානං දීඝරත්තං හිතාය සුඛාය සබ්බේ චේති බන්තේ භත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ඨේයොං සබ්බේ සානම් තිස්ස භත්තියානං දීඝරත්තං හිතාය සුඛාය සබ්බේ චේති බන්තේ බ්‍රාහ්මනා පේයාලම් වෙස්සා පේයාලම් සුද්ධා ඉමාය ආවට්ඨනියා ආවට්ඨේයොම් සබ්බේසානං තිස්ස සුද්ධානං දීඝරත්තං හිතාය සුඛාය සදේව කෝචේති බන්තේ ලෝකෝ සමාරකෝ සබ්‍රක්මකෝ සස්සමන බ්‍රාහ්මනේ පජා සදේව මනුස්සා ඉමාය ආවට්ඨනියා ආවට්ඨේය සදේව කස්ස තිස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රාහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය තේන හිබන්තේ උපමන්තේ කරිස්සාමි උපමායති දේකච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්තං ආජානන්තේ භූතපුබ්බං භන්තේ අඤ්ඤතරස්ස බ්‍රාහ්මනස්ස ජින්නස්ස බුද්දස්ස මහල්ලකස්ස දහරාමානවිකා පජාපති අහෝසී ගම්බිනේ උපවිජඤ්ඤා අතකෝ බන්තේ සාමානවිකා සම්බ්‍රාහ්මනං ඒතදවෝච ගච්ඡ ත්වම් බ්‍රාහ්මන ආපනා මක්කටච්ඡාපකං කිනිත්වා ආනේහි යෝමේ කුමාරකස්ස කීලාපනකෝ භවිස්සති තේ එවං වොත්තේ භන්තේ සෝ බ්‍රාහ්මනෝ ධම්මානවිකං ඒතදවෝච ආගමේ හිතාව භෝති යාව විජායසි සචේතවම් භෝති කුමාරකං විජායිස්සසි තස්සතේ අහං ආපනා මක්කටච්ඡාපකං කිනිත්වා ආනෙස්සාමි යෝතේ කුමාරකස්ස කීලාපනකෝ භවිෂ්‍යති සචේපනත්වම් බොහෝති කුමාරිකං විජාහිස්සසි තස්සසේ අහං ආපනා මක්කටච්ඡාපි කංචිනිත්වා ආනිස්සාමි යාතේ කුමාරිකාය කේලාපනිකා භවිෂ්‍යති තේ ဒ ුතියම්පි කෝ භන්තේ තේයාලං කීලාපනිකා භවිෂ්‍යති තේ අතියම්පි කෝ භන්තේ සාමානවිකා තං බ්‍රාහ්මණං ඒතදවෝච ගච්ඡත්වම් බ්‍රාහ්මන ආපනා මක්කටච්ඡාපකං කිනිත්වා ආනේහි යෝ මේ කුමාර කස්ස කීලාපනකෝ භවිෂති තී අතකෝ භන්තේ සෝ බ්‍රාහ්මනෝ තස්සාමානවිකාය සාරත්තෝ පටිබද්ධ චිත්තෝ ආපනා මක්කටච්ඡාපකං කිනිත්වා ආනෙත්වා සම්මානවිකම් නේතදවෝච ආයන්තේ භවති ආපනා මක්ඛටච්ඡාපකෝ කිනිත්වා ආනිතෝ යෝතේ කුමාරකස්ස කේලාපනකෝ භවිස්සති තේ එවං බුත්තේ බන්තේ සාමානවිකාත් තම් බ්‍රාහ්මණං නේතදවෝච ගච්ඡ ත්වම් බ්‍රාහ්මණ ඉමං මක්කටච්ඡාපකං ආදාය යේන රත්පානේ රජක පුත්තෝ තේනුපසංකමේ උපසංඛමිත්වා රත්තපාණින් රජක පුත්තං එවං වදේහි ඉච්ඡාමහං සම්ම රත්තපාණේ ඉමං මක්කටච්ඡාපකං පීතාවලේපනං නාම රංගජාතං රංජිතං ආකෝටිත පච්චාකෝටිතං උබතෝ භාග විමට්ඨන්ති අතකෝ බන්තේ සෝමරාක්මනෝ තස්සාමාන විකාය සාරත්තෝ පටිබද්ධ චිත්තෝ සම්මක්කටච්ඡාපකං ආදාය යේන රත්ථපානේ රජග පුত্তෝ තේනුපසංකමේ උපසංකමේत्वा රත්ථපාණෙන් රජග පුත්තං ඒතද වෝච ඉච්ඡාමහං සම්ම රත්ථපානේ ඉමං මක්කටච්ඡාපකම් පීඨාවලේපණං නාම සංගජාතං රංජිතං ආකෝටිත පච්චාකෝටිතං උබතෝ භාග විමට්ඨන්ති එවං බුත්තේ බන්තේ රත්තපානේ රජක පුත්තෝත් සංබ්‍රාහ්මණං ඒතද වෝච අයං කෝතේ බන්තේ මක්කටච්ඡාපකෝ රංගක්ඛ මොහිකෝ නෝ ආකෝටනක්ඛමෝ නෝ විමජ්ජනක්ඛමෝති ඒවමේව කෝ භන්තේ බාලානං නිගණ්ඨානං වාදෝ රංගක්ඛමෝහි කෝ බාලානන්නෝ පණ්ඩිතානං නෝ අනුയോഗක්ඛමෝ නෝ විමජ්ජනක්ඛමෝ අත කෝ භන්තේ සෝ බ්‍රාහ්මනෝ අපරේණ සමයේන නවන් දුස්ස යුගං ආදාය යේන රත්ථපානි රජක පුත්තෝ තේනුපසංකමේ උපසංකමිත්වා රත්ත පාණෙන් රජක පුත්තං ඒතදවෝච ඉච්ඡාමහං සම්ම රත්තපානේ ඉමන්නවන් දුස්සයුගං තේතාවලේ පනන්නාම රංගජාතං රංජිතං ආකෝටිත පච්චාකෝටිතං උබතෝ භාග විමට්ටන්ති එවං වොත්තේ බන්තේ රත්තපානේ රජක පුත්තෝ සම්බ්‍රාහ්මණං ඒතදවෝච ඉදං කෝතේ භන්තේ නවන් දුස්ස යුගං රංගක්ඛමඤ්ඤේව ආකෝටනක්ඛමඤ්ච විමජ්ජනක්ඛමඤ්ඤාති ඒවමේව කෝ භන්තේ තස්ස භගවතෝ වාදෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රංගක්ඛමෝචේව පණ්ඩිතානං නොබාලානං අනුയോഗක්ඛමෝච විමජ්ජනක්ඛමෝචාති සරාජිකා කෝතං ගහපති පරිසා එවං ජානාති උපාලි ගහපති නිගණ්ඨස්ස නාත පුත්තස්ස ශාවකෝති කස්ස තං ගහපති ශාවකං ධාරේ මාති එවං බුත්තේ උපාලි ගහපති උට්ඨායාසනා ඒකං සං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනංජලින් පනාමෙත්වා නිගණ්ඨං නාතපුත්තං ඒතදවෝච තේනහි බන්තේ සුනාහි යස්සාහං ශාවකෝ දේරස්ස විගත මොහස්ස පබින්න කෙලස්ස විජිත විජයස්ස අනේගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මේ අකතං කතිස්ස තුසිතස්ස වන්තලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනෝජස්ස අන්තිම ශාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි අසංශයස්ස කුලස්ස වේනයිකස්ස සාරති වරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛංකස්ස පභාසකරස්ස මානච්චිද්දස්ස වීරස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි නිසබස්ස අප්පමෙයස්ස ගම්භීරස්ස මෝන පත්තස්ස හේමං කරස්ස දේවස්ස ධම්මට්ඨස්ස සංඋතත්තස්ස සංඝාති ගස්ස මුත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි නාගස්ස පන්න සේනස්ස කේන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්ත කස්ස දෝනස්ස පන්නද්ද ජස්ස දේතරාගස්ස දන්තස්ස නිප්පඤ්ඤස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි ඉසිසත්ත්‍යමස්ස අපොහස්ස තේ විජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සන්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි අරියස්ස භාවේ තත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස සතේමතෝ විපස්සෙස්ස අනබිනතස්සනෝ අපනතස්ස අනේජස්ස වසෙප්පත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි සම්මග්ගතස්ස ජායස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස අසිතස්ස අප්පහේනස්ස පවිවිත්තස්ස අග්ගප්පත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි සන්තස්ස බෝරි පඤ්ඤස්ස මහා පඤ්ඤස්ස දීතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි තන්නච්චි තස්ස බුද්දස්ස වේත දෝමස්ස අනුපලිත්තස්ස ආහුනේයස්ස යක්කස්ස උත්තම පුද්ගලස්ස අතුලස්ස මහතෝ යසග්ග පත්තස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මීති කදා සංඤෝල් හා පනතේ ගහපති මේ සමනස්ස ගෝතමස්ස වන්නාති සේයකාවේ බන්තේ නානා පුප්පානං මහා පුප්පරාශේත් තමේනම් දක්ඛෝ මාලාකාරෝ වා මාලාකාරං තේවා සේවා විචිත්තං මාලං ගන්තේය ඒවමේව කෝ බන්තේසෝ භගවා අනේක වන්නෝ අනේක සතවන්නෝ කෝ හි බන්තේ වන්නාරහස්ස වන්නන්න කරිස්සති තේ අතකෝ නිගණ්ඨස්ස භගවතෝ සක්ඛාරං අසමානස්ස තත්තේව උන්හං ලෝහිතං මුකතෝ උග්ගච්ඡේති උපාලේ සොත්තං චට්ඨං